නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චයා වේදනාති චිපුට්ඨේන සතානන්ද අත්ති තිස්ස වචනියං කිම් පච්චයා පස්සෝති ඉති චේවදෙය විඤ්ඤා පස්ස පච්චයා වේදනාති ඉච්ඡස්ස වචනියං කීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේත් මේ ස්පර්ශය සහ වේදනාව අතර සම්බන්ධතාවයේ දනමන මේ උද්ෘතය නිදාන මහා නිදාන සූත්‍රයෙන් උද්දෘත කරලා ගත්තා. නමුත් ඊයේ පෙරේදා දෙකේම අපි වැදගත්කම සලකලා මේ වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය නැත්නම් මේ වේදය පිළිබඳව මිලාගත්ත නිසා ඒ උද්දෘතයේ සඳහන් ස්පර්ශය නැත්නම් වේදනාවට පසුබිම් වෙන ආසන්න කාරණා වෙන ඉදප්පච්චේ වෙන පස්සේ ගැන අපි සාකච්ඡා කළේ නැහැ. ඉතින් අද අපි ඒ සඳහා වෙලාව අරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී අපි ස්පර්ශය කියලා කියන්නේ වේදනාව කියලා කියන්නේ ඉස්සල්ලාම වතාවට කායනුපසනාව නිම කරපු නැත්නම් කායනුපසනාවේ සූර දක්ෂ වෙච්ච කෙනා නාම ධර්ම වලට එළඹෙන පෙළඹෙන ප්‍රවිෂ්ඨය වේදනාව වශයෙන් අපි එක පැත්තකින් හඳුනාගත්තා. ඒ වාගේම අහේ කණේ දිවේ නාසයේ ආදි වශයෙන් ඒ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී ස්පර්ශයක් සිද්ධ වුණායින් පස්සේ තමයි කෙනෙකුට ඒක විඳින්න එහෙම නැත්නම් වේදනය කරන්න අවස්ථාව සැලසෙන්නේ. ඒක නිසා ඇහත් ඇසුත් නැත්නම් ඇහත් රූප කොච්චර තිබුණත් කනත් ප්‍රකෘති කන ශබ්ද කොච්චර තිබුණත් නාසයත් ඊට අදාළ ගඳ සුවඳ තිබුණත් දිවත් අදාළ රස තිබුණත් විශාල කාය සම් කාය ප්‍රසාදයක් අදාළ ස්පර්ශයක් තිබුණත් විඥාණය ඒක ස්ථිර කරන තාක්කල් විඥාණය කාය විඥාණය වශයෙන් හෝ ජීවා විඥාණය වශයෙන් හෝ ගාහන විඥානයේ වශයෙන් හෝ සෝත විඥානයේ වශයෙන් හෝ චක් විඥානයේ වශයෙන් ඒ තියෙන දේවල් කොතනකට හරි ගිහිල්ලා එවුවා ස්ථිර කරනකම් එහෙම නැත්නම් ඒවා වළංගු කරනකම් ඒකට ස්පර්ශ කියන්නේ නැහැ. ඒ නිසා යම් තැනක විඥානයේ ගිහිල්ලා ඇහැට ගියා නම් අපිට චක්කු විඥාන කියන ඒකට යා බලන්නෙක් බවටපත් වෙනවා. ඉතින් ඒ වෙනුවට විඥානයේ ගියේ කනට නම් ඒක සෝත විඥානයක් කරනවා ඒ පුද්ගලයා අහන්නෙක් බවටපත් වෙනවා. නැත්තම් නායට ගියා නම් ගහන විඥාන නම් ගඳ බලන්නෙක් බවටපත් වෙනවා. දිවට ගියා නම් රස බලන්නෙක් බාටපත් වෙනවා. කය යම් තැනකට ප්‍රසාදයට ගියා නම් කාය විඥානේ බාටපත් වෙනවා ස්පර්ශ බලන්නෙක් බාටපත් වෙනවා. ඒසට මේ පුද්ගලයා බලන්නේද, අහන්නේද, ගඳ බලන්නේද, රස බලන්නේද, පහස ලබන්නේද කියලා විනිශ්චය කරන්නේ විඥානේ වෙස් පෙරලීම අනුවයි. විඥානෙට ඕන වේශයක් ගන්න පුළුවන්. හැබැයි එකවරකට එක වේශයයි ගන්න පුළුවන්. ඒක චිත්ත නියාම ධර්මයක්. ඉතින් යනෝ බලනකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරේ පොදු ස්වභාවයක් අනුව බලන්න පුළුවන් මේ බණ කියන බණ අහන කිසිම කෙනෙකුට ඊ ගාවට තමන් බලන්නක් වෙයිද අහන්නෙක් වෙයිද රස බලන්නෙක් වෙයිද පරස ලබන්නෙක් වෙයිද කියලා මොනම න්‍යාය පත්‍රයක්වත් නැහැ. ඒ නිසා ඔක්කොම අවලං හිතක් තියෙන. කිසිම චාරයක් නැහැ. අපිට හිතෙනවා මට ඕනනම් රූප බලනවා නම් බලාගෙන ඉන්න පුළුවන්. සද්ධාහනව අහගෙන ඉන්න පුළුවන් කියලා. එහෙමනම් ඇයි අපිට බැරි ආස්වාද ප්‍රසආසයේ දිගට පවත්වන්නේ? ආශස් භාෂාවේ වාත්තපන් කියලා සිල් ඇඳගෙන සිල් රෙදි පොරවගෙන භාවන මධ්‍යස්ථානට ඇවිල්ලා පරියන්කයක් ගහගෙන පූර්ව කෘත්‍ය කරලා බුදුන් වැඳලා අනේ පුතේ හිටපන්කෝ මේ ආස්වාද ප්‍රසවාස කිව්වට කියන දේ අහන්නේ කොයි කොයි රැක්කයලු ගහනවද කියලා නැගිටට පස්සේ තොරතුරක්වත් දෙන්න බැරි තරම්. ඉතින් ඒ නිසා මේ විඥානය හරිම අවලං. හරිම අතික්ෂිතයි. හරිම හැබැයි හරි දෙල්ලක් හරිම සුන්දරයි. කෙසේ නමුත් මේ විඥානීය යම් තැනට ගිහිල්ලා යෝජනා විස්තර කරාද ඒ යෝජනාව සම්මත වෙනවා. විඥානෙට යටින් බලන මහනිෂේක බලයක් තියෙනවා. ඉතින් මේ යෝජනා ඉස්තර වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. චක්කුංච පටිච්ච රූපේ චුප්පදේ චක්කු විඥාන ඇහත් ඒකට එළඹිච්ච රූපයත් හේතු කරන විඥානය කියලා එතන ජග් ගැහුවනම් ඔන්න චක්කු සම්පත්තියක් ඇති වෙනවා. නමුත් අපි එදා මෙතෙක් කල් දෙතුන් වලාවක් මත කරගත්තා වගේ චක්කු සම්පස්සයක් මතුණයි කියලා කියන්නේ තව සම්පත හතර ප්‍රතික්ෂේප කිරීමක්. සෝත සම්පස්සය, ගාහන සම්පත, ජීව සම්පත, කාය සම්පත ප්‍රතික්ෂේප කිරීමක්. නමුත් අපි චක්කු සම්පස්සේ තෝරන්නේ යම් හේතුවක් නිසා ඒ නිසා අපි චක්කු සම්පතයේ නිමග්න වෙලා ඇලී ගරිලා එහි කොච්චර වශි වෙනවද කියනවා නම් ඒ වෙලාවේදී අපිට සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීව සම්පත, කාය සම්පත නැති වුණා නේද කියලා තේරෙන්නේ ඒ තරම්ම අරව තද කරගෙන ඔබාගෙන රූප බලන තියෙන ආසාව නිසා බලන රූපේ නිමග්න වීම නිසා අජෝසනය නිසා බැස ගැනීම නිසා නිමග්න වීම නිසා සිදුවෙන පාඩුව කවදාක ප්‍රමාණ කරන්න බෑ. නමුත් අපි උදන් අනනවා අනේ හොඳ ඇහක් තිබුන නිසා පෙර පිනකට අර ලස්සන රූපේ අපි දැකගත්තා. අපි ගෙදර අනික් කටියට පෙන්න ගන්න බැරි වුණානේ. ඒකේ වෙලාවෙන් ෆොටෝ එකක් ගන්න බැරි වුණානේ. ඒක මතක තියාගන්න බැරි වුණානේ කියලා ඒ රූපේ රස විඳිනවා. රස විඳ တာ ට වෙච්ච පාඩුව ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රමාදේ වැටිච්ච කෙනා, රූප ආශාවේ වැටිච්ච කෙනා විශාල තව ප්‍රදේශයක් පාවා දෙනවා. ඒක එහෙම නැතුව මේ අන්තරේ දුවන්න බෑ. කෙසේ නමුත් මේ නිසා ස්පර්ශය කියලා කියන්නේ ඒ ඒ චිත්තක්ෂණයේ පුදුම ශීඝ්‍රයෙන් කිසිම න්‍යායපත්‍රිකෙන් තොරව පෙරණ දෙයක්. මේ ස්පර්ශය මුල් කරගෙන තමයි ඊතුරු ලෝකෙම වෙන්නේ. ඒ නිසා සබ්බන්තම් පස්සපච්චා නැත්තම් පස්ස මූලකා සබ්බේ ධම්මා කියලා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා. ඕන තරම් දේවල් පනවලා තියෙනවා. ඇහක් තියෙනවා රූපත් ඕන තරම් තියෙනවා. කනක් තියෙනවා සද්දත් ඕන තරම් තියෙනවා. ගඳ, නාසය, දිව, රස, පහස, කය. නමුත් විඥානය තමයි විනිශ්චය කරන්නේ. කොයි කෙනාද ඉස්සරහට ගන්න කියලා. ඒ නිසා ඒ ඒ විඥානය ඉස්සර කරන දේ අනුව තමයි ලෝකෙම වෙන්නේ. ඒ නිසා ඒ මැවීම ස්පර්ශයෙන් තමයි පටන් අරගන්නේ. ඉතින් මේ නිල්ලඹ ඉන්න කාලේ මට මතකයි ධර්ම සාකච්ඡාවකදී මචනේ මේ ඕලන්දෙන් ආපු සුදු මහත්තයෙක්ගේ ප්‍රශ්නයක් තිබ්බා. අපි මේ තරහ ගියාට පස්සේ ඒ තරහා සතියට යට කෙරුවා. ඉතින් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දවසලේ තරහ ගොඩාක් ගිහිලා වීතික්‍රමණය වුණාට පස්සේ තමයි සතියට අහු වෙන්නේ. නමුත් සතිමත් භාවයේ දිනු කරන්න දිනු කරන්න තරහ එනකොටම සතියට යට කරගන්න පුළුවන් ගතියක් තියෙනවා දැනෙනකොටම මේ සතිය ඉස්සරහට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කොච්චර යනකම් යන්න පුළුවන්ද කියලා අහනකොට අපි හිතුවේ ස්පර්ශය කියන එක අල්ලන්න බෑ. වේදනාව යන දඬ ආවිල්ලා නතර වෙනවා. වේදනාවෙන් එහාට ස්පර්ශය මේ සතිය මුලට දුවන්නේ නෑ. එහෙම වෙන විදිහකට කියනවා නම් වේදනාවදි තමයි කියලා සුගතින්නේ. එතන එතෙන් විතරයි සතිය යන්න පුළුවන්. ස්පර්ශය කියන තැනට සතිය යන්න බෑ. ඉතින් ඒ නිසා අපි එන්න එන වේදනාව විඳීමක් සතියට ලක් කරනවා. ඒක තමයි උපරිමයේ කියලා වගේ අදහසක හිටියේ. නමුත් මේ නම් වශයෙන් මම මේ වෙලාවේ කියන්න කැමතියි අපේ කටුකුරුඳ ඥානන්ද ස්වාමීන් වහන්සේ පසුගිය දවස්වල පරිසම්පාදයේ පිළිබඳ විශේෂ දේශනා රාශියක් කරලා අපි පහුගිය දවස්වල ඒක අහන්න සැලසුණා. ඒ කාලෙම තමයි මේ මහනිදාන සූත්‍රය අපි මේ දණී දෙන් වල ධර්ම සාකච්ඡාවට මාතු කරමු භාජන කරමු කියලා කිව්වේ. ඒ දෙකම සිද්ධ වුණේ නිකන් එක සම්පාත වීමක් වශයෙන්. එතනදී කටුකුරුඳ ස්වාමීන් වහන්සේ නිකන් කට කහනකට වගේ වචනයක් කියනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ <coughs> බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සල් හිටපු <coughs> ඒ ඉස්සින්නාන්තලා දාර්ශනිකයෝ ප්‍රඥාවන්තයෝ මහ පුදුමාකාර දිට්ටි ජාලයක පටලවා වුණා. දිට්ටි 62ක් ගැන අපි සඳහන් කරා. ඒ දිට්ටි එන්නේ හොඳට ප්‍රඥාව තියෙන හොඳට සද්ධාව තියෙන අයට තමයි නිකන් අයට නෙවෙයි. හොඳට ප්‍රඥාව හොඳට සමාධිය තියෙන අයට. ඉතින් හැම දෘෂ්ටියක්ම විස්තර කළ සර්වචනාංශයේ ඒ පරිච්ඡේදය ඉවර කරන්නේ තදපි පස්සපච්චා. ඒ මනුස්සයාට ඒ අතීතයේ මෙන්න මෙච්චරයි බලන්න පුළුවන් එහාට යන්න බෑ. ඒ අනුව තමයි තීන්දුව වෙන්නේ කියලා එයා විනිශ්චය කරනවා. එයා ඒක අතගාලයි කියන්නේ. හිතලා නෙමෙයි. හිතලුවක් නෙමෙයි. අතගාලමයි කියන්නේ. ඒ නිසා මේ මනුස්සයා කියන කතාවේ එයාට ලැබිලා තියෙන තොරතුරු හැටි ඇත්ත. ඒකත් ස්පර්ශයෙන්ම පටන් ගන්න තියෙන්නේ. තව කෙනෙක් කියනවා මේ මරණයෙන් පස්සේ මේ එහාට ජීවිතයක් නැහැ. ඔක්කොම උච්ඡේද වෙනවා කියලා. ඒ මනුස්සයා ඒ මරණය දක්වා හොඳට දැකලා ඉන්නහට බලා ගන්න බෑ. ඉතින් ඒ නිසා එයා උච්ඡේදවාදයක් ගැන කතා කරනවා. තව කෙනෙක් සස්සතවාදයක් ගැන කතා කරනවා. මේ හැම කෙනෙක්ම ආවට ගියාට කට කහනවට නෙවෙයි මේවා කරන්නේ. ඒගොල්ලෝ ලොකු මේ ගවේෂණයක් කරලා තමන්ගේ ශක්ති ප්‍රමාණය ඥානෙ විහිදුවලා සතිය විහිදුවලා ඒ අහුවෙනදී අනුවයි මේ නිගමනය කරන්නේ. ඉතින් එයාට අහුවෙලා තියෙන ඉච්චරයි. කියලා බුදුචාන් වහන්සේ මේ හැම දෘෂ්ටියක්ම තදපි පස්සපච්චා කියලා. එතින් ඥානන් සංස කියනවා ඒ එකම කෙනෙකුටවත් මේ ස්පර්ශයෙන් එහාට ය아가න්න බැරිමයි කියලා. ඒගොල්ලෝ ස්පර්ශයෙන් පටන් අරගෙන මේ සියල්ල මතුවෙනවා කියන එක ඇත්ත. නමුත් සර්වඥාන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ සතිය එහෙම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ ඥානය එහෙම නැත්නම් චින්තාමය ඥානය නැත්නම් සුතමේ ඥානයෙන් වේදනාව විතරක් නෙවෙයි ස්පර්ශයත් පතුරු ගහලා බලන්න පුළුවන්. ස්පර්ශයත් විසුතු කරලා බලන්න පුළුවන්. ස්පර්ශයත් ගවේෂණය කරලා බලන්න පුළුවන් කියන එක මේ නිදාන සූත්‍රයේ තමයි බොහෝම ලස්සනට විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් සතිමත් වීමේදී නැත්නම් අපි කියන මේ භාවනා මාර්ගයේදී සතිපට්ඨානයේදී මතුවෙන මතුවෙන වින්දනයක් එන්නකොටම දැක ගන්නවා කියන එක තමයි ප්‍රායෝගිකව යන්න පුළුවන් කෙලවර ඇත්ත තමයි. නමුත් මේ ਸਰවචනාංශේ මහානිදාන සූත්‍රයේ දේශනා කරපු එක චින්තාමය වශයෙන් හෝ දිරවගත්තොත් අල්ලගත්තොත් තේරෙනවා ඉන් එහාට මේ ඥානයේ විහිදුවලා නැත්නම් ਸਰවචනාංශ අපිට පෙන්ලා දෙන 이르දිගේ කියොත් විශාල ගැඹුරක් විශාල මේ ඉදප්පච්චේතාවයක් ධර්ම නියාමයක් ධර්ම තිතිතාවයක් පටිච්චසමුප්පාදයක් අල්ල ගන්න පුළුවන්. ඒ නිසා ਸਰවචනාංශී ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ස්පර්ශය පිළිබඳව මේ නිවිතා පොඩ්ඩක් එහාට යන්න ඕනේ. ගියාට පස්සේ ස්පර්ශය පිළිබඳව හතරට බෙදලා විස්තර වශයෙන් කරනවා. මේ විස්තර කිරීමෙන් පස්සේ උන්වහන්සේ මේ ස්පර්ශ කරන්න පුළුවන් තැන ඉඳලා ස්පර්ශ කරන්න බැරි තැන ඒ ඒ වෙන සංක්‍රාන්තිය මනසට චින්තාමය ඥානෙට අල්ලලා දෙනවා බොහොම විසිතුරුව. ඒ සඳහා සරුවචනාංශ මේ ස්පර්ශය කියන චෛතසිකයේ දෙකට බලනවා. ඒ මේ පාටික සම්පස්සය আদি වචන සම්පස්සය කියලා ස්පර්ශය කියන චෛතසිකය දෙකට බලනවා. ඒක නිකන් හරියට වේදනා චෛතසිකය සැප වේදනාව දුක් වේදනාව එනතන් සැප දුක් අදුක්කම සුඛ සැප දුක් අදුක්කම සුඛ සෝමනස්ස දෝමනස්ස ආදී වශයෙන් බෙදලා දක්වනවා වගේ ආරාධනා කරනවා ਸਰවචනාංශ මේ ස්පර්ශය ඒ කියන්නේ ඇහැට රූපයක් මුලිච්ච වීම කියලා අපි කියන්නේ. කනට සද්දයක් ඇවිල්ලා ගැටෙන එක. දිවට රසක් වදිනකොට ස්පර්ශය, නහයට ගඳ, කයට පහසක් වදිනකොට ඒකේ පළු දෙකක් එකට හැප්පීමක් සිද්ධ වෙනවා. අධිවචන සම්පස්ස, පටික සම්පස්ස කියලා. පස්ස කියන වචනේ තමයි සං කියන පූර්වකෘත්‍ය මේ ඒ ව්‍යාකරණ ව්‍යාකරණානුකූලව සම්පූර්ණ කියන පාඩය එකතු වුණාට පස්සේ සම්පස්ස කියන වචනේ එනවා. ඒකෙදි පටික සම්පස්සත අධිවචන සම්පස්ස කියලා ਸਰවචනාංශයේ දෙක වෙන්කරනද ප්‍රථම වශයෙන් යෝජනා කරනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට කටපාඩම් කරනවා. නැත්නම් ආනන්ද හාමුදුරන් මේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලින් අහනවා ආනන්දේ යම් ආකාරයකට අපි කියමු මේ වස්තුවක් බලනවා නැත්නම් ආස්වාස් ප්‍රසවාසය බලනවා එහෙම නැත්නම් ගන්ධක් රසක් පහසක් විඳිනවා ඒ විඳිනකොට ඒක අපේ හිත අල්ලගන්නේ ඒ ඒ අරමුණ ඒ නිමිත්ත අල්ලගන්න ආකාර හතරක් දිගේ විස්තර කරනවා යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් ಉದ್ದೇಶයකින් ඒ කියන්නේ අපි ගත්තොත් ආස්වාස ප්‍රස්වාසය නිකන් උර්ලෝසුක බට්ට පැද්දෙනා වගේ ආකාරයකින් අපිට අහුවෙනවා. එහෙම නැත්නම් ලිංගයකින් ඒ ලකුණකින් අහුවෙනවා. නාස්පුඩු පීරාගෙන ඉහළ පහළ යන. එහෙම නැත්නම් නිමිත්තක් ඇති වෙනවා. සමහර ලාට ඇතෙක්ගේ දල දෙකක් යනවා වගේ ඉස්සරහටයි පස්සටයි මේ නායෙන් ඉස්සරහට මේ සුදු පාටට හුස්මක් යනවා වගේ ඔන්න සමහරලාට සමහරු මේකෙන් නිමිත්තක් ගන්න නැත්නම් ಉದ್ದೇಶයක් කරගන්නවා මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. මේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි කියලා ඒ ආස්වාස ප්‍රස්වාස හරිහැටි කොටු කරගන්න නිර්වචනය කරන්න අධිවචනයක් දෙන්න පැති හතරකින් පහකින් අපි මේක ප්‍රමාණ කරනවා. අපි අර ඊයේ සාකච්ඡාවේදී මතු කරා මතු කරගත්තා අපිට ඇහැට කනට නාසයට දිවට කයට වැටෙන මේ අරමුණු එතන නාසිකාග්‍රයට මේ වායෝ පොට්ටබ්බ ධාතුව වැදුනට දැනීම සිද්ධ වෙන්නේ මොලේ. ඒ වදින තැන ඉඳලා මොලේට යන්න ස්නායු තන්තු රාශිය කරා යනකොට ඒක ස්නායු තන්තුවක් උද්දීපන වෙනකොට ඒකෙන් නිකුත් වෙන රසායනික ද්‍රව්‍ය අණුව ඊගාව ස්නායු තන්තුව ගන්න රසායනිකයක් වායෝ පොට්ටබ්බ ධාතුව නෙවෙයි. වායෝ පොට්ටබ්බ ධාතුව ගන්න ආකාරයක් විදියට. ලිංගයක් විදියට. නිමිත්තක් විදියට උද්දේශයක් විදියට එව්ව ටික තමයි ස්නායු තන්තුෙන් තන්තුවට ගිහිලා අන්තිමට ඇසීම සිදුවෙන අපි කියනවා නම් මේ මේ උද්භේ මේ ජීව විද්‍යාත්මක විස්තරයකින් ඇසීම ඇති වෙන තැනට ඒක ගියාට පස්සේ එතනදි තමයි විනිශ්චය කරන්නේ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද අභියෝගයක්ද වමක්ද දකුණක්ද ආස්වාසය ප්‍රසවාසය ඒ මේ විද්‍යාවෙන් හොයාගත්ත විදිහට ඒ නියුරෝ ට්‍රාන්ස්මිටර් කියන ඒ රසායනික ද්‍රව්‍ය වල පේන වස්තුව නෑ. ඒකෙන් ගත්ත ලකුණක් විතරයි තියෙන්නේ. නිමිත්තක් විතරයි තියෙන්නේ. ආකාරයක් විතරයි තියෙන්නේ. ಉದ್ದೇಶයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා සරුවචනාංශය කියනවා යම් ආකාරයකින් ආනන්ද නැත්නම් ආනන්ද යම් ආකාරයක් නිමිත්තක් ලිංගයක් ಉದ್ದೇಶයකින් ඒ කෙනෙකුගේ මේ මේක ආස්වාසිය කියලා නම් කිරීමක් පැන වෙනවා නම් ලෝකේ ඒ ආකාරය නැත්තම් ඒ නිමිත්ත නැත්තම් ඒ ලිංගේ නැත්තම් ඒ ಉದ್ದೇಶ නැත්තම් ඒ නම් කිරීම කරන්න පුළුවන් දෙයක්. ඒකට ආනන්ද හැමදෙයක් කියලා බෑ කියලා. දැන් උදාහරණයක් වශයෙන් භාවනාව යම් ප්‍රමාණයකට මාරු කරගත් එක්කනාට ආස්වාසය ප්‍රසවාසය වෙන් කරගන්න පුළුවන් ගොරෝසු වෙලාවෙදී. ඒ වෙලාවේදී ආස්වාස ප්‍රසවාසය මේ ආස්වාසයෙන් ප්‍රසවාසය වෙන් කරන්න අපි ඒකේ ආකාර ඒකේ නිමිති ඒකේ ලිංග ඒකේ ಉದ್ದೇಶ වගේ දේවල් තමයි අපි ආස්වාසයේදී එළියට එනවා ඇතුළට යනවා ප්‍රසවාසයේදී එළියට යනවා ආස්වාසයේදී සීතලයි ප්‍රස්වාසයේදී උණුසුමයි ආස්වාසයේදී ගුරුසුර සිද්ධ වෙනවා ප්‍රස්වාසයේදී නොදෙනී යනවා ආදි වශයෙන් කියනකොට ඒව අපි ප්‍රමාණ කරන්නේ මේ ආකාර වලින් තමයි ලිංග වලින් තමයි. නමුත් ඒව යම් වෙලාවක නොපෙනී ඥාන නොදෙනී ඥාන ආසාර ප්‍රසාද වෙන් කර ගන්න බැරුව යනවා. ආසාර ප්‍රසාද නම් කර ගන්න බැරුව යනවා. පිටක්කේ යොදා ගන්න බැරි වෙනවා. ඒක භාවනා කරන කෙනෙකුට මේ බුදුහාමුදුරු පෙන්න දේ විචිත්‍ර වැදගත් කාරණයක් වුණාට මේ පිනිපිනී තිබුණු ආසාර ප්‍රසාසයේ නොපෙනී ගියයි කියලා හිත කලකොල වෙන එකයි වෙන්නේ. ਉਹ කලකොල වීම නෙවෙයි මෙතන වෙන්නේ මේ ස්නායු මේ සංඥා මේ විඥානය අසරණ කරනවා මෙතන. අසරණ වෙනවා මේ ෂෝක් එකට පෙනිපෙනී තිබුණු ආනාපාන මේ නොපෙනී ගියා. අතර ආනාපානෙ නොපෙනී ගියලා නැහැ. ආහනපන්න පිණි කියනනම් නැතිලා කියන මැරෙන්න එපයි. මැරිලා නැහැ. ඒ නිමිති ටික, ඒ ඒ ලිංග ටික, ඒ ආකාර ටිකේ ಉದ್ದೇಶ ටික නැති වෙච්ච ගමන් හිත කියවන්නේ ආනපන නැතුණයි කියලා. ඒකට හොඳ පොතක් මෙතනින් පාද ගන්න පුළුවන් මේ ප්‍රකාශයෙන් ආනන්ද යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් ಉದ್ದೇಶයකින් ආනාපානේ නාමකයේ අදිවචන සම්පස්සයක් ඇති වෙනවා නම් මේක ආස්වාසය කියලා අඳුර ගන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒ ලිංගේ ඒ නිමිත්තේ ಉದ್ದೇಶය නැති වෙනකොට එහෙම නම් කර ගන්න අඳුර ගන්න පුළුවන් කියලා බෑ කියලා. ඒ වගේම ඒ විදියට මාස්වාස ප්‍රසවාසයේ කියන දර්ශනය අපි ගමු මේ මුගතිනෙකුට නිතර පාවිච්චි කළ හුරු කරමු දර්ශනයක් නිසා ඒ ආකාරයේ ඒ ලිංගේ ඒ නිමිත්තේ ಉದ್ದೇಶේ නැත්තම් හැප්පෙන ගතිය වැටෙයිද කියලා. දැන් ඉස්සලා නාසිකාග්‍රේ හැප්පුණා නැත්නම් වම් නාස්පුඩුවේ වම් නාසියේ මේ ඇතුල් පැත්තේ වැටුණා කියලා අපි අර ටික නැති වෙනකොට පටික සම්පස්සේ අහුවෙන්නේත් නැහැ අදිවචන සම්පස්සේ අහුවෙන්නේත් නැහැ ඒක නිසා ඒ ආනාපානය වෙන් කළ ආශ්වාසය වෙන් කළ හඳුන ගන්නගත්ත ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති උද්දේශ නැති වෙනකොට ඒකේ පටිඝ සම්පස්සයත් නැහැ අධිවචන සම්පස්සයත් නැහැ ඒකත් ආනන්ද ආමඳුලව සාති කරගන්න. එතකොට කියනවා ඒ ලිංග ඒ ආකාරයේ නිමිති උද්දේශ නැත්නම් ස්පර්ශයක් කියනවා කියන්නේ. දැන් මෙච්චර ලස්සන තිබුණා ආනාපානෙ දැන් ස්පර්ශ කරන්න බෑ. හොඳට ඕම දන්නවා මේ ආනාපානෙ කියලා නෙවෙයි තියෙන්නේ එකක් තියා බොහෝ වෙලා බලාගෙන ඉන්නකොට මේ විපරිණාමයක් සිද්ධ වෙනවා. මේ විපරිණාමය සිද්ධ වෙනකොට සිද්ධාර්ථ ගෞතම තාපසතුමා කලබල වෙලා හයියෙන් හුස්ම ගන්න ගියෙත් නැහැ. හිත නින්දට වට්ටගත්තෙත් නැහැ. බය වුණෙත් නැහැ මේ මොකද උනේ කියලා බලනකොට අර ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙන්කොට හඳුනා ගන්නට යම් ලිංගයක් යම් නිමිත්තක් යම් උද්දේශයක් යම් ආකාරයක් තිබුණා නම් ඒ ටික නැති වෙනකොට අපේ ස්නායු පද්ධතිය අසරණ වෙනවා අපේ විඥානේ අසරණ වෙනවා යාව කොටු කරලා හඳුනා ගන්න බෑ වෙන් කරලා හඳුනා ගන්න බෑ වෙන් කරලා කොටු කරලා හඳුනන තා කෙලස් ඔන්නොතෙන් අපට අඩු කරගෙන යන්න තියෙන්නේ. මේ කෙලෙස් නික්ලේශී බවටපත් කරන්නේ කොහොමද? ඒක දිහා බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒකේ ස්වභාවය තමයි ගඟක් දිහා ගාක් කියලා ගඟ දිග බලාන බලාන ගියාට පස්සේ ඒ දිගටම යනකම් ඒක කැලණි ගඟම තමයි. නමුත් ඕක කියලා මොහොතට ගියාට පස්සේ ඔය කැලණි කියන නම නැති වෙනවා නිකම්ම නිකම් ජල දහරාව ජල දහරට මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාට පස්සේ ඒ ජලයේ තියෙන මේ මුරුදු ජල ගතියක් නැති වෙනවා. ඒක කටින ජලයක් බාහිරපත් වෙනවා නම නැති වෙලා යනවා. එහෙම නැත්නම් කැලණි ගංගේම තියෙනවා හලාවක දියසුලියක්. ඒ දුලි දියසුලිය තියෙනකොට අපිට බලතැකි ඒ කටේ කරගෙන කුණු කන්දලේ හරහා තියෙන තන හරහා අන්න අතන දියසුලියක් තියෙනවා මේක ලොකුයක් කියලා කියයි. නම දියසුලිය දී උනාට පස්සේ අතන කියන්නත් බෑ මෙතන කියන්නත් බෑ ලොක කියන්නත් බෑ පුංචි කියන්නත් බෑ ඉතල තිබුණ වතුරම තමයි දැනුත් තියෙන වතුරම තමයි ඒ ශක්තිය පොඩි වෙනසක් ඇති වුණාට පස්සේ නම් කිරීම නැති වෙනවා නම් කිරීම නැති වෙන විතරක් නෙවෙයි අර දියසුලියේ ගාල අදින ගතිය සුලාව ඒ ඒ පහතාල ගතියක් නැතිලා ඉතින් අපි දියසුලිය නැති වුණා කියන එක කලබල වෙනවා වෙනුවට එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසආසය නැති වුණා කියලා කලබල වෙනවා වෙනුවට මේකේ මේ ස්පර්ශ චෛතසිකයේ තියෙන පළු දෙක දෙපැත්තෙන්ම අවලංගු වෙලා යන හැටි. දෙපැත්තෙන්ම යල් පැනලා යන හැටි ඊට පස්සේ භාවනා කරන යෝගාවචරයා මමයක් නැති වෙනවා. මනින්න තියෙන දැනකොත් නැති වෙනවා. ආශා කරන්න ප්‍රේම කරන්න දෙයක්වත් නැති වෙනවා. මේ නිසා යෝගාවචරයා මේ අවස්ථාවේදී කලකොල වීම තමයි මායාව විසින් දාන ප්‍රෝඩා. මායාව විසින් අපිට දෙන කෙලෙසේ. එහෙම නැත්නම් අපි මේ මාර භාක්ෂික කරගන්න හැටි. නික්ලේශී නෑ මාර්ගාක්ෂික නොවි ඉන්න නම් බුදුන් කෙරේ සද්ධාව තියෙන්න ඕනේ. බුද්ධ සද්ධාවෙන් අපි හිතා ගන්න ඕන බුදුහාමුදුරුවෝ මේ ආනාපානේ අල්ලලා දීලා නැතිකරන්න හදන්නේ අතරමං කරන්න නෙවෙයි, බය කරන්න නෙවෙයි, නිඳ වටන්න නෙවෙයි. මේවා වෙනවා සද්ධාවෙන් මේ වෙන පෙරලිය දිහා මේ වෙන විපරිණාමය දිහා බලපං ඒ විපරිණාමයේදී ආකාර පරිවර්තනයක් වෙනවා ලිංග පරිවර්තනයක් වෙනවා උද්දේශ පරිවර්තනයක් වෙනවා ලිංග ආකාර නිමිති උද්දේශ ඔක්කොගෙම පරිවර්තනයක් වෙනවා. මෙන්න මේ පරිවර්තනයේදී නොසැලී එක දිගට සතිය පවත්වනවා කියනක මහා පුරුෂයෙක්ගේ වැඩ. ඒක මහා පුරුෂ ක්‍රියාවක්. හුඟක් වෙලාට වෙන්නේ ඒ තමන් ඒ දේ හඳුනාගන්නට අල්ලාගත් ඒ නිමිත්ත ලිංග ආකාර උද්දේශ නැති වෙච්ච ගමන් අපි නිකන් බොක්කෙදී පෙකිනි වෙලා කපලා ගියා වගේ දරු ගැබ ගප්සාවේ. ඒක ඒක මම කියාගන්නවා. මම කියාගත්තට පස්සේ ක්ලාන්ත වෙනවා. මම කියාගත්තට පස්සේ නිින්දට වැටෙනවා. මම කියාගත්තට පස්සේ මට මේ තේරෙන්නේ හැඟ ගැස්සෙන්න පටන් ගත්තා. හීන දාඩියක් පටන් ගන්න පටන් ගත්තා. බය වුණා. নানা ආකාර දේවල් එන්න පටන් ගන්නවා. ඒක නිසා ස්පර්ශය පිළිබඳව මේ පෙන්වන විග්‍රහය ප්‍රායෝගිකව අල්ලගන්න බැරි වුණාට යම් ආකාරයකට ගොරෝසු ආනාපානයේ සිවුම් කරලා සිවුම් ආනාපානයේ අතිසූක්ෂම වෙච්ච බව දැනගත්ත යෝගාවචරයක් ඉන්නවනම් මෙන්න මේ ස්පර්ශයේ තියෙන මේ ලිංග ආකාර නිමිති උද්දේශ කියලා බුදුහාමුදුරුවෝ මේ පතුරු ගහලා පෙන්නන මේ කාරණා ආස්වාද ප්‍රසාසයේ ගොරෝසු විලාදී හොඳට ඝන බහලව ප්‍රකටව පේනවා ආස්වාද ප්‍රසාසයේ මදිකට බලනකොට මොකෙන්ද එන්නේ එන්නේ එන්නේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකසේම සුතු වෙලා කිව්වගේ මේමම දීවලා යනවා නිකන් කැලණි ගඟ ගිහිලා මහ මුදට එකතු වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කිරි ටිකක් දී කිරි බවටපත් වෙනකොට කිරි වල තියෙන ලිංග ආකාර නිමිටි ಉದ್ದೇಶ ඔක්කොම මාරු වෙලා දී කිරි වලට ගැලපෙන ලිංග නිමිටි ආකාර ಉದ್ದೇಶ පහළ වෙනවා එතකොට දී කිරි වලට කිරි කිව්වොත් මොඩේ කිරි වලට දී කිරි කිව්වත් මොඩේක්. ඊට පස්සේ දී කිරි වෙඬරු බවටපත් වෙනකොට ඒකේ තිබෙන ලිංග නිමිති ආකාර උද්දේශ මාරු වෙනකොට ඒකට දාන අදිවචන වෙනස් වෙනවා. ඒකට දී කිරි කියලා කියන්නේ වෙඬරු කියලා කියනවා. ඊට පස්සේ ඒකෙන් සප්පි මණ්ඩේ වෙන් කරගත්තට පස්සේ නවනීතං කියලා ඒකේ ওই දී වෙනට උල ගතියක් නැහැ. ඒකේ සටහන ආකාරය නිමිති ලිංග ඔක්කොම මාරු වෙනකොට අපි ඒකට වෙන නමක් දානවා. දැන් සිංහලයා බත් කන්ට මහා යෝධයනේ. ඉතින් බත් ගොවි තන බොහොම දක්ෂයි. ඒ නිසා සිංහල කවියක් තියෙනවා ගසට නම මිගස මරු නම වෙන නම කි ඇට යට නම කි ඇට යේ සුඹුලට නම කි පොත්තට නම කි පොත හැරුවම වෙන නම කි මිතුම් පරේ මිතුම් පදේ සෝදා ස්තෝරාලා කියන් සකි කියලා ගෝයන් ගා නිල් කාලේ ගෝයන් කිව්වට මරණට පස්සේ පිදුරු කියන්නේ. කන්තර ගියාට පස්සේ ඒකට මැඩුවන් කිව්වේ නැත්නම් කමත් භාෂාවෙන් ගහනවා උකුණු ගහින් ගහනවා. කමතර ගියාට පස්සේ ගෝයන් කියන තහන. ඊට පස්සේ වී ඇටේට නම කිව්වට වී පොත්තට වෙන නමක් කියන්නේ. සුඹලට වෙන නමක් කියන්නේ. පොත්ත ඇරියට පස්සේ ඇටේට අහල් කියන්නේ. එකින් එක දෙකින් එකට යනකොට මොකද වෙන්නේ? නම වෙනස් වෙනකොට ඒකේ ආකාරය, ඒකේ ලිංගය, ඒකේ ಉದ್ದೇಶය, ඒකේ නිමිත්ත වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගමන් මේ නිත්‍ය සංඥාවේ ඉන්න මිනිස්සයා ඒ වෙනස් වෙච්ච එක ආරකයෙන් වෙන් කරන්න වෙනම දාන. නම දෙමිල්ලෙන් තමයි මේක ස්ථිර කරගන්නේ මේ නම දෙමිල්ලෙන් තමයි කෙලෙසය යෝජනා ස්ථිර වෙන්නේ. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කළ තියෙනවා මේ ලෝකේ තියෙන තාක් සේරම දේවල් නමකින් කෙලසිලා තියෙනවා. කොච්චරක් ඒක අපිට බය කරන සුළුද කියනවා නම් අපිට නමක් කියාගන්න බැරි තැනට ගියාම අපි අසරණ වෙනවා. අපි තනි වෙනවා, අපි කොටු වෙනවා. අපි බය වෙනවා. එහෙම නමක් කියාගන්න බැරි තැනක් අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා. මහා මුදිර ගිහිල්ලා ගොඩබිම නොපෙන්න තාක් හැතම පහක් එහාට ගිය ගමන් ඕනම කෙනෙක් බය වෙනවා. මූදු ආකාරයක් වෙනවා. බැලුව බැලුවත් මහා මුද විතරයි. නම් කරන්න බෑ. නිමිත්තක් ගන්න බෑ, ආකාරයක් ගන්න බෑ, ආදි වචනයක් දාන්න බෑ. ඒ අසරණ වෙනවා. වාලුකාකාන්තාරේ ෂේම භූමියෙන් ඈත් වෙච්ච ගමන් හති කොන බැලුවම වැලි පුදුමාකාර වියාල බයක් ඇති වෙනවා. දැන් පිසාචෙක් ඇවිල්ලා මාව කාලාතයි දන්නේ නැහැ කියලා පුදුම බයකටපත් වෙනවා. ඒ වගේම තමයි කැලයක් ඇතුළට යන්න යන්න හත් දවසක් ඇතුළට ගියට පස්සේ ඒකට කියනවා හත්ද කැලේ කියලා. හත්ද කැලේ ඇතුළට ගියාට පස්සේ හැම පැත්තම සමානයි. ඒකට කියනවා දිශා මාරු වීමක් කියලා. ඒ මනුස්සයා කොයි අතද ගමද කොයි අතද කැලේ කියලා හොයන්න බෑ. මෙන්න මේ වගේ අසරණ වීමක් තමයි වෙන්නේ ආනාපානේ නොදෙනී ගියාට පස්සේ. අපි පුදුමාකාර බයකටපත් වෙනවා අම්බේ අම්මේ මෙච්චර කාල තිබුණ හුස්ම ටිකක් නැති වුණා මේ දුක නැති කරන්න කියලා භාවනා කරන්න කියලා නැති දුකක් දැන්. ඒ අර ලිංග, ඒ නිමිති, ඒ ආකාරය, ඒ ಉದ್ದೇಶ නැති වෙනකොට ඒකට නමක් දාගන්න බෑ. නමක් දාගන්න බැරි වෙච්ච ගමන් අසරණයි. බුදුරජාණන් වහන්සේ නිසාම අතර බුදුරජාණන් වහන්සේට පස්සේ ඇතිවෙච්ච ආචාර්යවරු මම එතෙන්දී නැවතත් කැමති ඒ මහසිසාරද ස්වාමීන් වහන්සේගේ නම මතක් කරන්න. උන්වහන්සේ මේ නිසා පිම්බීම හැකිලෙන් භාවනාව දීලා පිම්බීම හැකිලෙන් පටන් ගන්න කෙනා හොඳටම ආකාර පඤ්ඤාත්ය බලන්නේ කියලා කියනවා. පිම්බෙනකොට කොහොමද ගැස්සි ගැස්සි ඉස්සරහට යන්නේ? සීරුවට ඉස්සරහට යනවද? උඩට යනවද? පස්සට එනවද කියලා ආකාරය. සන්තහනේ බලන්න සතහන බලන්න කියනවා පිම්බෙනවා කියන එක බැලුමක් පිම්බෙනවා වගේද එහෙම නැත්නම් බොල්ලෝරු වටේ පැද්දෙනවා වගේද කියලා මේවා ටික හොඳට තහවුරු කරගන්න කියන. ඒකට යෝගාවචර හරි හයියක් එනවා. මම පිම්බීම දැක්කා, හැකිලිම වෙන්කොල දැක්කා, පිම්බීම මැදින් වෙන්කොල දැක්කා, පිම්බීම මුලමැද අගින් වෙන්කොල දැක්කා කියනකොට හොඳ සුහදකමක් මේ සහෘදකමක් මූණට මූණ දා ගැනීමක් කරනවා. දැන් කියනෝක දිගට බලන්න කියලා බලනකොට මොකද වෙන්නේ? ওই බිම්බීමේ හැකිලිමේ දෙන ලිංග නිමිති ආකාර ඔක්කොම දිය වෙලා හුදු කම්පනයක් බවට පත් වෙනවා. ආස්වාස් ප්‍රසාසිතිය තුචරයි. බිම්බීම හැකිලිමේදී තුචරයි. වම දක්න වශයෙන් සක්මන් කරුවත් තුචරයි. ඒ වගේ පෞද්ගලික ලිංග නිමිති ආකාර ಉದ್ದೇಶ තියෙනකන් නම් කරන්න පුළුවන් විඥාණයට වැඩ තියෙනවා ද්වේතාවයක් තියෙනවා වෙන්කොල හඳුරන්න පුළුවන්. හඳුරන්න පුළුවන් තාකල් හිතට ලොකු හයියක් වෙනවා. හරියට තමන්ගේ ඩෙන්ටි කාඩ් එක නැති වෙලා නැහැ වගේ. දැන් අපිට වෙලා තියෙන්නේ ඩෙන්ටි කාඩ් එක නැතිච්චා මම නැතුණා වගේ තමයි. කවුරක්වත් ගණන් ගන්නෑ. ඒ නිසා ඩෙන්ටි කාඩ් එක තියාගන්න කොහේ ගියත්. ඩෙන්ටි කාඩ් නැතුනොත් ඔයාට ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ඩෙන්ටිටි එක නැත්නම් ඒකට ආදි වචනේ කියලා නිරුත්ති පඤ්ඤාති කියන වචන සර්වඥන්ස පාවිච්චි කරන්නේ. ඒ ආදි වචන නිරුත්ති පඤ්ඤාති හැම වෙලාවෙම ආකාරයක් ලිංගයක් නිමිත්තක් ಉದ್ದೇಶයක් ඇසුරු කරමින් තමයි පවතින්නේ. මෙන්න මේ දෙකට ඒ ආද ආකාර ලිංග උද්දේශ තියෙන කොටද රූප කොටස්. ඒ අදිවචන නිරුත්ති පඤ්ඤාති නාම කොටස්. ස්පර්ශයේ මේ වගේ අදිවචන සම්පත්තියකුත් පාටික සම්පස්සියකුත් තියෙනවා. අන්න ඒ අදිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් ප්‍රධාන වශයෙන් රූප වේවා ශබ්ද වේවා ගන්ධ වේවා රස වේවා පහස වේවා ප්‍රඳාක විතරලා තියෙන මේ ආකාර ලිංග නිමිත්ත උද්දේශ කියන මේ හතර. ඒක නිසා අපි මේක අනිත් පැත්තට වැඩ ගන්න තැනක නිදර්ශනයක් කිව්වොත් අපි දෙතිස් කොටස් භාවනාව කරනකොට අපි කේසා කියන එක ගත්තොත් ඒ කේසා කොටසේ සන්තා ඒකේ දිසා ඕකාස సంతාන ඒක තියෙන ශරීරය කොයි දිශාවද කියලා කියන්නේ කියනවා ඒ අවකාශයේ වශයෙන් වට කරගෙන ඉන්නේ මොකෙන්ද කියලා කියන එකේ සතහන මොන ආකාරද කියලා බලන්න කියනවා ඒකේ පිළිකුල් බව බලන්න කියනවා. අර වගේ කේසා කොටස ලෝමා කොටස වෙන් කරන්නේ ලකුණු පහකින්. ලෝමා කොටස දන්තා කොටසෙන් වෙන් කරන්නේ ඒ වගේ දිසා ඕකාර ඕකාස සංඨාන ආදී වශයෙන් මේවා වෙන් කෙරුවොත් තමයි මේ දෙතිස් කොටාසෙම වෙන් කරන්න පුළුවන්. නැත්තම් ඔක්කොම එක මිනිහා. එක එකන වෙන් කරන්නේ ඔන්න ඔය ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියන්නේ කෝක තමයි භාෂාව කියන්නේ. ඕකතන තමයි මේ sannivedanaye තියෙන යම් කිසි වෙලාවක මේ ආකාර ලිමිති නිද්දාය ಉದ್ದೇಶ ටික නැති වුණා නම් හරියටම ඒ අරමුණ නැති වුණා වගේ. ඒ නිමිත්ත නැති වුණා වගේ මෙන්න මේක තමයි ආනාපාන සතියේදී ඔය පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්ඛති කියලා කියන්නේ ඒ පඨවි ආපෝ තේජෝ වශයෙන් වෙන් කර කර ක්‍රියාත්මකෝ පේන දුන ආස්වාසේ සහ ප්‍රස්වාසයේ බලාන ඉන්නකොට ඉන්නකොට ආස්වාද ප්‍රස්වාස දෙකම සමබර වීමෙන් සමරස වීමෙන් අර කියන්නේ පඨවි ආපෝ තේජෝ ගති වෙනුවට හුදු කම්පනයක් බවට පත් වෙනවා හුදු සහැල්ලුවක් බවට පත් වෙනවා හුදු චංචල බවක් බවට පත් වෙනවා එතකොට අර නිමිති ලක්ෂණ නැත්නම් ආකාර නිමිති ලිංග උද්දේශ ටික නැති වෙනකොට විඥාණයට මේක වෙන් කරගන්න බැරුව වෙනවා. වෙන් කරගන්න බැරි වෙනකොට මේ ආස්වාස ප්‍රස්වාස හා සම්බන්ධ ස්පර්ශය අවලංගු වෙලා. ස්පර්ශය තව දුරටත් කොක්ක ගහගන්න බැරි වෙනවා. ඒ පටිච්චසමුපාදයේ මේ කොක්ක අර කොක්කට සම්බන්ධ කරන ස්පර්ශය දී කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දිය කරනකොට එන බය. ප්‍රශ්නේ තියෙන්නේ දිය කරනකොට එන අසරණකම. තනිකම, ඒකාකාරීකම, කම්මැලිකම, නිදිමත ආදී මේ සියලු කොටස් ඇවිල්ලා ආ නරක මුවා කරනවා. මුවා කරලා හයියෙන් හුස්ම ගන්නයි කියලා අපිට ඒක බලපෑම් කරනවා. නැගිටලා යන්නේ කියලා බලපෑම් කරනවා. එක්ක හිත නින්දට වටනවා. එහෙම නැත්නම් සැකයක් උපදිනවා මේ ලස්සන තිබුණ ආනාපානිය ගෙවෙන එක ඉස්සරහට යෑමක්ද පසට යෑමක්ද කියලා. ඉතින් ඒ ස්පර්ශය ගෙවා දාන්නයි මේ දේ කරන්නේ. ඒ දේ කරන්නම් එකම අරමුණක් කරන කියලා ඒ නිමිති ආකාර ලිංග උත්සේ ඉස්සලා හොඳට ස්ථාවර කරලා ඒ ස්ථාවර වෙච්ච එක දිහා හොඳට බලහින්න බලහින්නකොට ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. ගෙවි ගෙවි ගෙවි යනකොට මේ ගෙවෙන ස්පර්ශයයි මේ ගෙවෙන්නේ චේතනා ටිකයි මේ ගෙවෙන්නේ කර්ම ටිකයි ගෙවෙන්නේ දුකයි මේ ගෙවීම නිසා පටිසම්පාද චක්‍ර කැඩෙනවා කැඩිච්ච නිසා මට කවදා හෝ ගැලවුම් මාර්ගයක් ලැබෙනවා කියන විශ්වාසය ධෛර්යය ඇති වෙන කෙනා සත්පුරුෂයා අනේ මම බලබල හිටපු ආනපනේ නැති වුණා මං කොහෙ ගියාද දන්නේ නැහැ නිින්ද වැටුණාද දන්නේ නැහැ ඒකාකාරී හරිම කම්මැලි හැමතැනම වේදනාවක් හැමතැනම හිතුවිලි වෙනවා නැති සද්ද ඇහෙන්න පටන් ගන්නවා භූතියොත් පේන්න පටන් ගන්නවායි කියනකොට අසත්පුරුෂ වෙනවා කහලා කන්නේ මේ අසත්පුරුෂය කහලා කන්නේ කියන ඕගොල්ලන් හරි මේ නෙවෙයි ඒ හැටි අපා සංසාරේ දිගට ගෙනාවේ මේ කුණු කන්දලයක් අල්ලන්න මම කියාගෙන ආපු ගමනනේ මේක නැති වෙනකොට ඒ මාර බලවේග එනත්තම් මාර සේනාවල් වංචනික ස්වරූපෙන් ආරක්ෂකෙක් වගේ පෙනී ඉන්නවා දැන් බලාපන් උඹට අන්තිම තිබුණු පස්සෙත් නැතිලා යනවා නැගිටලා ගිහින් ඉඳ ගන්න දැනකොත් නැතිලා පස්සත් නැතිලා දැන් ඉතින් පස්ස අතගාලා බලන්න වෙනවා ඒ වෙලාවේ තියනවාද කියලා අර අර කතාවකුත් මං ඉස්සර කියලා දෙන්නේ අර පටිච්චසමුප්පාද ගැන පැය ගාණක් බණ කියනකොට මිනිස්සු නැගිටලා ගියා කියන්නේ. මේක ඉතින් හැමදාම මේ කියනවා කියනවා මේ හාමුදුරන්ට තේරුණා වගේ කියනවා තේරුණා දන්නේ නැහැ. අහගෙන ඉන්න කට්ටියට බැරි වෙලා ඒකට නැගිටලා ගියා. ඒක උපාදකම්ම කෙනෙක් විතර දිගටම අහනවලු. ආමුදුවට අත්ත පාත් කරලා බලනකොට ඒක අම්මගෙන අලු විනේ අනිත් කට්ටිය නැගිටලා ගිහිල්ලා. ඊට පස්සේ අම්මා යාමුදුර කිව්වලු අම්මට අම්මා පුදුම වෙන්න දෙයක් නැහැ. මේක තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරුයි. අනේ මන් දන්නේ නැහැ <laughs> ඔක්කොම නම් තේරුණා. පස්සපච්චා වේදනා කියන එක නම් හොඳට තේරුණයි කිව්වලු. <laughs> කියලා පස්සපැත්ත අත ගෑවලු. ඒ අම්මට තියලා තියෙන පස්සපච්චා වේදනා කියන එක විතරයි. හරි අමාරු තැන තේරුම් ගන්න. ඔය පස්සචෛසිකේ ලේසි නෑ. ඉතින් ඒකත් මේ විදිහට පතුරු ගහලා පෙන්නපු එක මම ඒ ඥානසාරිකේ 50 ඉස්සලා මම හිතන තාමත් ඒක පරිශන කළ බලන්න ඕනේ සතියට මේක අහු වෙනවද කියන එක කෙසේ නමුත් චින්තාමය ඥානෙට මේක ගොදුරු කරතයි චින්තාමය ඥානෙට කියන්න පුළුවන් ස්පර්ශය හැදලා තියෙන කණු දෙකක් උඩ බටකොටු දෙකක් වගේ හේතු කරලා එක පැත්තකින් රූප පටවියාපෝ තේජවල ලිංග ආකාර නිමිති ಉದ್ದೇಶ ටික එන්න ඕන ඒකට මේ පැත්තෙන් නමක් යන්න ඕනේ. මේ දෙක එකතු වෙච්චාම තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒ ලිංග ලිංගය උද්දේශ නිමිති ආකාර මීට හිමීට දිය කරන ක්‍රමයක් තමයි එකම අරමුණ දිහා බොහෝ වෙලා බලා සිටින්නේ. බලා ඉනකොට ඒ වගේ තියෙන නීරස ගතිය මතුවෙනවා. ඒ වගේ තියෙන කුප්පණ ගතිය නැති වෙනවා. කෙලස් ගතිය නැති වෙනවා. ස්පර්ශ ගතිය නැති වෙනවා. පටික ගතිය නැති වෙනවා. හැප්පෙන ගතිය නැති වෙනවා. නැති වෙනකොට අසරණ බවක් දැනෙනවනම් යෝගාචරය පරාදයි. සසරණකමක් දැනෙනවනම් යන්තම් මට මේ ස්පර්ශයේ ගෙව ස්පර්ශයේ කියන පුරුක දැන් ගෙවම් කරන්න පුළුවන් මේ හොඳට පිනිපිනී තිබුණු ආනාපානෙ දැන් පේන්නේ නැහැ. පේන්නේ නැතුණාට ආස්වාද ප්‍රසවාසයේ තියෙන බෑ මැරෙන්නේ ඒ නිසා මෙතන උනේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන පාටික සම්පස්සේ නැති උනේ. නමුත් එතකොට අදිවචන සම්පස්සේ කියලා ඒකට නම කියලා කතා කිරීමේ ශක්තියක් නැතු වෙනවා. මේක කියන්නේ කාය සංකාර සහ චිත්ත සංකාර ඇති අතර වෙනස. චිත්ත සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීම. දැන් ආස්වාද ප්‍රසවාසයේ වෙන් කළ හඳුනන තාක්කල් මේ ආස්වාසයයි කියලා ආස්වාසයට හිත නංවන්න පුළුවන් ප්‍රසවාසයනකොට මේක ප්‍රසවාසය කියලා ප්‍රසවාසයට හිත නංවන්න පුළුවන්. ආස්වාද ප්‍රසවාසික සම වුණාට පස්සේ විතක්කෙට මොකද වෙන්නේ? විතක්කේ අසරණ වෙනවා. ਵਿਚාරයට මොකද වෙන්නේ? ਵਿਚාර බුද්ධිය නැති වෙලා යනවා. ඒතර ਵਿਚාර විතක්ක ਵਿਚාර දෙක නැති වෙනකොට හිත කලකොල වෙනවා. ඒක නිසා අටුවාචාරින් වහන්සේලා විශේෂයෙන්ම ඔය ආනාපාන සතිය පිළිබඳව විස්තර කරනකොට ඒක විස්තර විසුද්ධි මාර්ගෙත් නැතුව නෙවෙයි ඒ ආචාර්යන වහන්සේම තමයි ඔය සමන්ත පහසාධිකාවල යන සමන්ත පහසාධිකාවේ තුන්වෙනි පරාජිකාවේ විස්තරේ ඔය ආනාපාන පිළිබඳ හරි ලස්සන විස්තරයක් තියෙනවා. අන්න ඒකෙදි කතා කරලා කියනවා සරුවචනාංශ මේ ආනාපාන සති සූත්‍රයේදී පළවෙනි කායනුපසනා චතුස්කයේදී පසම්බයං කාය සංඛාරං කියලා ආස්වාද ප්‍රසවාස දෙකේ සිඳී යෑමක් ගෙවී යෑමක් ගැන කතා කරාට ඒක ගෙවී යන්න සිඳී යන්න ඉස්සර වෙලා මේ විතක්ක ਵਿਚාර දෙක ගෙවිලා යනවා කියලා. විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ අපි මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා නම් කරගෙන මෙනෙහි කරමින් හිටියානම් ආස්වාස ප්‍රස්වාස ගෙවෙන්නේ ඉස්සලා නම් කරගන්න බැරි තත්යකටපත් වෙනවා. මෙනෙහි කරගන්න බැරි වෙනවා. මෙනෙහි කිරීම පොළාපයින්ද පටන් ගන්නවා. මොකද ආස්වාස ප්‍රස්වාසයේ සම වෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රස්වාසයේ සම වෙලා මෙනෙහි කරගන්න බැරි බව දක ගන්න පුළුවන් ඒක ලෝකා දක්ෂ යෝගාවචරයට සුබ ලබනවා. එයා දැනගන්නවා දැන් ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා වෙන්කොට හඳුනා ගන්න බෑ. කැලණිගඟ ගිහිල්ලා මහමෝදට ගිහිල්ලා කැලණිගඟ කියන්න බෑ. ඒකේ ඒකේ අනන්‍යතාවය නැති වුණා. මේ කිරි තිබිලා දීකිරි බවටපත් වුණා. කොතෙන් යනකම් කිරිද කොතනින් පස්සේ දීකිරිද කියලා නම කියාගන්න බැනනකොට අගේ ආඩම්බරේ වටිනාකමක් කියලා නැහැ. මේ පෙරලිය මෙනෙහි කරගෙන ඒ නිසා මෙනෙහි කිරීම කරන්නම කියලා මහා ශීක්‍රමයේ උගන්වනවා යම් තැනකදී මෙනෙහි කිරීම හැලෙනකොට නොදන්න කෙනා හිතනවා භාවනාව කැඩුනා, සතිය කැඩුනා, සමාධිය කැඩුනායි කියලා. දක්ෂ කෙනා දන්නවා දැන් ඔන්න වැඩේ පටන් ගත්තා. මට නම් කර කර වෙනස් කර කර දැකපු දේ ඒ වෙනස් කර ගන්න පුළුවන් ගතිය නැති වෙන නිසා ඒකට එල්ලන්න පුළුවන් ලේබල් වල වටිනාකමක් නැති වෙනවා. ඊට පස්සේ තමයි එතෙන්ද කලකොල වෙන්නේ නැතුව ඒක සීරු මාරු අසුරණ කිය කියනට පමණයි ඒ තවදුරටත් ආනපාන සංසිඳවන්න පුළුවන් වෙයි. අර මෙනේ කරගන්න බැරි වෙලාවේදී හයියෙන් හුස්ම ගන්න ගියොත් නින්දට වැටුනොත් සැක කරොත් භාවනාවට බාධායි. භාවනා අවුල් කරගන්න. ඒ නිසා මේ වැරද්ද දසදහස්වර කරලා හරියට කමඨාන සුද්ධ වෙනවයි කියන එක අනිත් හරියම දුෂ්කර දුර්ලභ දෙයක් ජීවිතේකට. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඒක වෙලා ඒකෙන් Taman ගොඩාවත් තව කෙනෙකුට මේක මෙහෙමයි වෙන්නේ කියලා කියලා දෙනවයි කියන එක සම්පූර්ණ වෙනම කතාවක්. ඒකට තමයි බුදුහාමරණ වඳින්න වටින්නේ. බුදුරජාණන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ තරම් චෛතසික සූක්ෂම ධර්ම මිච්ඡර මායාව ආයෝග මේ බලපෑම් කරද්දී උන්වහන්සේ මේක අල්ලගෙන මේ මේ කාමයටම ගිලිජු වෙච්ච කෑමටම යන මේ තකතිරු මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ කියලා හිත පිට තමයි වටනම දේ. ඒ තරම්ම මිනිස්සයා මේ කෑම පිටිපස්සේ දුවන જાතියක්. කාමයේ පිටිපස්සේ දුවන જાතියක්. ඒ මාසයට හරියම ආවේ කිව්වට පස්සේ ආනාපානම බලපං. බලාන ඉන්නකොට ආනාපානෙ ගෙවෙන්න පුළුවන්. ගෙවෙනකොට මේ මෙනෙහි කරන එක නැති වෙන්න පුළුවන්. බය වෙන්න එපා කියලා කිව්වට කවුද වදේ අහගෙන බුදුහාම කියන්නේ හල කරන්නේ? හරියම ආවේ. නමුත් ඒකට මහා කරුණාවක් ඕනේ. උන්වහන්සේ දන්නවා මේ විදිහට මේ විදිහට බැලුවොත් ස්පර්ශය ගෙවම් කරන්න පුළුවන්. ගෙවම් කරනවයි කියන්නේ මේ ස්පර්ශය ගෙවම් කරනවා කියන්නේ රූප නාම ධර්ම මකාරණ එකක් නෙවෙයි. විරංජනය කිරීමක් පමණයි. කොහොඳට මතක තියාගන්න නාම රූප නැතිවීමක් වෙන්නේ නැහැ. නාම රූප විරංජනය වෙනවා. අපි ගත්තොත් ලස්සන මල්ලීච්ච චීතයක් මොඩ මල්ලීච්ච සිටියන් මේ මොස්තරයක් සහිත චීත්‍යයක් කියලා. ඒකේ මේ පාට තියෙනවා මේ පාට තියෙනවා මල් තියෙනවා කොළ තියෙනවා. ඉතින් හරි සිත් බඳිනවා තරුණේ කොට තරුණියකට. නමුත් මේක විරංජන කුට් ටිකක් දැම්මට පස්සේ අර මොස්තරේ ඔක්කොම දියවිලා ගියාට පස්සේ බලුවමනයක් වගේ. ආයකයේ රස බඳින ගතියක් නැහැ. නමුත් රෙද්ද වටනකම අඩු වෙලා නැහැ. රෙද්ද රෙද්දමයි. තවිට වැඩි මම එකක් කියන්න ඕගොල්ලෝ බයිනවා මම දන්නවා මට ෂුවර් එකටම. හොඳ භෝජන සංග්‍රහයකට ගිහිල්ලා හොඳ රසමසවලු වර්ණ පාමේ කඳ රස ඔක්කොම තියෙන හොඳ භෝජනයක් බලඳනවා. එතකොට ඊට පස්සේ ගිහලා මනස වමනේ කරනවා. මේසෙ උඩම වමනේ කරනවා කියන්නේ. දැන් ඒතර වමනේ ටිකයි වමනේ කරන්න ඉස්සලා කැම දෙකේ අතර වෙනස පොඩ්ඩක් හිතන්න. මේකේ ආහාර වටිනාකමේ වෙනසක් වෙලා තියෙනවා. ඕජාවේ නමුත් බහනර මේසුඩ වමනේ කරපුවම මරන්න හිතෙනවානේ. ඉතුරු ටිකවත් කා ගන්න විදියක් නැහැ. මෙන්න මේ වගේ ඇතුළට යනකොට එක විදියක් පිටට ආවට පස්සේ එක විදියක්. පසපැත්තෙන් එළියට ගියානම් කතා කරන්න බෑ යන්නේ. ඒ ඥානදන් සංසේ බණ පිළිනොට කියන භෝජන සංග්‍රහ වලට ගියාම ඉතින් අර ඇවිල්ලා මේක මේ බැදුම් මෙව්වත් සීනි කිය කිය පෙන්න නැති බොහොම ආඩම්බරේ මේක වළඳනවා. කන ළඟට ලනලු වැසිකිළිය කොහෙද තියෙන්නේ කියලා. අර ගෙන කාපු ටික එළියට දානකොට ඒක විශාල වෙනසක් ආහන්නත් ලැජ්ජයි වැසිකිළියට යන්න ඕන කියන්නේ. වැසිකිළිය ගිහිල්ලා ඒ ටික කරනවා දැක්කනම් එහෙම කනවා වගේ විනාසයි. හැදිච්ච කමක් නැහැ. කන තනම කැත කරන මිනිස්සෙක් කියලා මේ පොඩි වෙනසක් වෙච්ච ගමන් අපි ඒකට දාන නම, ඒකට දාන සංස්කෘතික වටිනාකම ඒ පොඩි දරුවෙකුට ඕක නැහැ. පොඩි කාට ඒ කොතන කැත කරනවද කොතන වමනය කරනවද කිරි වමනය කරනවා මම දැකලා තියෙනවා ගොක් ගාලා දානවා ආය අම්මගේ කරේම තමයි අම්මටත් ගානන්නේ ඔය පොඩි දැකලා තියෙනද ඔවා කියන්න ගියාම මගේ මේ මල්ලේ ගොඩක් දේවල් තියෙනවා හොඳ නැහැ බැල්ලි පැටව දැම්මට පස්සේ පැටව චූ කරන සීරම් බැල්ලි බොනවා දැකලා තියෙනවා කැත කරන සීරම් බැල්ලි කරනවා ඒ බැල්ලිගේ කිරියොල තියෙන විශාල ඉමුනිටි එකක් ඒ කිරියොල ඒක බීලා තමයි දරුවාට ඒ පැටවුන්ට ලෙඩ රෝග හැදෙන්නේ නැත්තේ. ඒ ටික ආපහුදර බැල්ලි කෑවට පස්සේ ඒ චක්‍රේ පුදුම මොනම විස බීජයක්වත් මොන විස බීජයක් වදින්නෙත් නැහැ. නමුත් බල අපිට බැල්ලි හදන බය මිනිසයාට අයියෝ බල්ලංගේ තියෙන බලුකම කියලා උණ්ඩ බයිනවා. වෙලා තියෙන පොඩි මේ ආකාරයේ ලිංගයේ නිමිත්ත උද්දේශේ පොඩි වෙනසක් විතර වෙලා තියෙන්නේ. උනාට පස්සේ ඒක පිළිබඳව තියෙන ස්පර්ශයේ කළු සුදු වෙනසක් මේ සදාචාරය මේක සදාචාර නෑ. මේක සමාජය කළ යුත්තක් මේ කළ යුත්තක් නැති යුද්ධ පටන් ගන්නවා. නමුත් සර්වඥාන්සේ මතක් කරනවා ඕනම දෙයක් දිහා මේ අරමුණ මාරු කරන්නේ නැතුව එක අරමුණක් දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඕනම දෙයක් විරංජනය වෙනවා. ඒක නිසා නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති විමුක්ඛං විමුක්තමිච ඥානන්ති පජානාති කියලා ලස්සන පදවලක් කියනවා මොන දෙයක් තියා බලා හිටියත් ඒකට තියෙන වින්දන ස්වරූපය අඩු වෙනවා දැන් අපි සාප්පු යනකොට ඒ සාප්පුවල ෂෝකේස් වල තියෙන බඩු දකිනකොට පුදුමාකාර ආසාවක් නැති වෙන මට මේකත් ගන්න නැත්තම් මේකත් ගන්න නැත්තම් මේකත් ගන්න නැත්තම් කියලා. ඒ තටමන තටමන තටමන තියෙන සල්ලි ප්‍රමාණ ටිකක් ගේනවා කියන්නේ කිදෙත්. ගෙනල්ලා ඔක මුල්ලක තිබ්බට පස්සේ දවස් ගාණක් ගියාට පස්සේ අරක පිහණ්ඩයි, අස්කරණ්ඩයි, සුද්ධ කරණ්ඩයි මල වදේ. ඒකම දකින්න විතර නැද්ද කි මේක වෙනකොට අනිත් එක ගත්තා නම් හොඳයි කියලා අර ගෙදර තියෙන එක එපා වෙනවා. මොන දෙයක් හරි අර වෙනස් වෙනස් වෙන දේවල් දිහා බලනකොට අම්මෝ ඒකේ ලස්සන. එකක් විතරයි මගේ කියාගත්ත ගමන් ඒක නිතර දකින්න හම්බෙන එක තමයි ඒක හම්බෙන ඌනියම. දකින්න දකින්න දකින්න මේ ෂෝක් එකට තිබුණ එක ඉපා වෙනවා. ඒකද කියනවා නිබ්බිදාව කියලා. ඒ නිබ්බිදා වෙන්නේ මොකද්ද? ඒක විරංජන වීමක් වෙනවා. ඒකේ ලිංග නිමිත්ත ආකාරයේ ಉದ್ದೇಶේ රසමසවුන ගතිය රසමසවුලු ගතිය කුප්පණ ගතිය අඩු වෙනවා ඒ විරංජනය වෙනකොට වස්තුවත් එක්ක තරහ වෙනවා වෙනුවට මේ ස්පර්ශාගේ ගෙවන් කිරීමක් මෙතන සිද්ධ වෙන්නේ ඒක වෙනුවට වෙන වස්තුවක් ගන්න ගියාම වෙන්නේ මොකද්ද අලුත් කිලස් කන්දක් එනවා ඒ නිසා මේකත් එක්කම හිටියොත් දිගටම විරංජන කටයුතු සිද්ධ වෙනවා දිගටම නිබ්බිදා කටයුතු සිද්ධ වෙනවා එතකොට මේ වස්තුවෙන් වෙන්වීමක් ඇති වෙනවා ඒ වස්තුවෙන් විමුක්ත වීමක් ඇති වෙනවා. ඒ එක වස්තුවක මේ සිද්ධිය හරියට දැක්කනම් බුදුසසුන කියනවා මේකම තමයි හැමතැනම සිද්ධ වෙන්නේ. ඒක නිසයි මේ අනිකුත් අපි ඇහෙන් එන සංඥා, කනෙන් එන සංඥා, නාසයෙන් දිවෙන් එන සංඥා නතර කරලා කයෙන් එන සංඥා පමණක් අල්ලන එකට තමයි මේ කායනුපස්සනා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ අත්‍තරම කායනුපස්සනාවට ඇහ කන දිව නාසයත් වළංගුයි. නමුත් ඉඳගෙන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් සංඥා නොයන විදිහට අඩු කරන විදිහට ඉඳලා මේ කයෙන් එන සංඥාවලිමුත් එකක් අල්ලන්න කියනවා. පිම්බි මැකිලිම අල්ලනවා නම් ආනපනෙ අල්ලන්න එපා. ආනපනෙ අල්ලනවා නම් පිම්බි මැකිලිම අල්ලන්න එපා. ඉඳගෙන ඉන්න ඉරියව්ව අල්ලනවා නම් අර දෙක අල්ලන්න එපා. මොකක් හරි එකක් අල්ලන්න එක දිහා බොහෝ වෙලා බලහන් ඉන්න පටන් ගන්නමේදී ඒක ලිංග නිමිත්ත උද්දේශ ආකාර හොඳටම තහවුරු කරගන්න. මම මේ බලන්නේ අහවල් එක. මම බලන්නේ ආනාපානෙ පිම්බි මැකිලිම දෙකම නෙවෙයි. මම බලන්නේ ආනාපානෙ. ආනාපානෙත් මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා ඒකේ නිමිත්ත ලිංග ආකාර හොඳට තහවුරු කරන්න කියනවා. තහවුරු කර බල බල ඉන්නකොට ඉන්නකොට මේ නිමිත්ත අනිමිත්ත ස්වරූපේ මතුවේ. නිමිත්ත ගෙවෙන්න පටන් ගන්නවා. ගොරෝසු බව සිවුම් වෙනවා. සිවුම් වල සූක්ෂම බවට යනකොට ඒ ඇති වෙන විරංජනීය එයින් ඇති වෙන වින්දනය නැතිවීම නම් වූ නිර්වින්දනය හරියට තේරුම් ගන්න නම් යොනසු මනසකාරය ඕනේ. හරියට තේරුම් ගන්න නම් සම්මාදිටිය ඕනේ. සම්මා දිට්ඨියකින් තොරව බලනකොට හිතෙන්නේ භාවනාව එපා වීමක්. තමන්ට තමන් එපා වීමක්. ස්ථාන එපා වීමක්. අරමුණු එපා වීමක් ගුරුවරයා එපා වීමක් විතරයි වෙන්නේ. නමුත් මේ ගුරුවරයාගෙන් මේ වෙලාවෙන් මේ ස්ථානයෙන් මේ නිමිටෙන් ඔක්කොම කරන්නේ එකම දෙයක් දිහා බලා ඉන්නකොට එපා වෙනවා, දේවල් මාරු වෙනකොට ආසාව පහළ වෙනවා, දේවල් මාරු කරනවා කියලා කියන්නේ සංසාරේ එකම දෙයක් දිහා බොහෝ වෙලා බලා ඉන්නවා කියලා කියන්නේ නිවන. එතකොට නීරසකම ඇති වෙනවා, නීරසකම ඇති වෙන්නේ යම් ආකාරයකින් යම් ලිංගකින් යම් උද්දේශයකින් යම් නිමිත්තකින් නමක් දාන්න පුළුවන්කම තිබුණා නම් ඒ ආකාරයේ ලිංගයේ නිදේශේ ඒ නිමිත්ත නැති වෙනකොට ඒ නම පච වෙනවා. ඒ නම බලංගුණතු වෙනවා. එතකොට මේ නමයි අදි වචනයත් අර දේ කියන පටික සම්පස්තය දෙක නැති වෙනකොට ස්පර්ශය පොරකේ ලෑල්ලක්ද වගේ කඩා වැටෙනවා. ස්පර්ශය ස්පර්ශ කරගන්න බැරුව යනවා. ස්පර්ශය ස්පර්ශ කරගන්න බැරි වෙනකොට වේදනාවක් නැහැ. එතකොට අදුක්කම සුඛ වේදනාවට තමයි වැටෙන්නේ. එතකොට සැප දුක දෙක හිටින්න බෑ. ඉතින් ඒ නිසා අදුක්කම සුඛ වේදනාවට ආවත් ස්පර්ශ ස්පර්ශ කරගන්න බැරි වුණත් අපිට බයක් ඇති අපිට මේ චකිතයක් ඇති වෙනවා. අසරණ ගතියක් මතු වෙනවා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ සසරණ වෙන්න බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්නේ. ඒකල මෙහෙම විපරිණාමයක් බලන්නයි භාවනා කරන්න කියලා ආඩ කාරණා වශයෙන් කියලා දෙනවා. කියලා දීලා මේක ටිකෙන් ටික වෙන්න ගන්නවා. අද ටිකක් වෙනවා. හෙට තව ටිකක් වෙනවා. එහෙම ගිය ගියාට පස්සේ දවසක යෝගාවචරයට හොඳට මේ පෙනිච්ච ආස්වාස ප්‍රසවාසයේ නොපෙනී යන කම්ම කිසියම් පැකිලීමකින් තොරව දන්නා තැන සිට නොදන්නා තැනට යෑමේ ඒ හරියට ගුරුත්වාකර්ෂණය ඇති තැන කියලා ගුරුත්වාකර්ෂණය නැත්ැනකට යනකොට වෙනස වගේ මෙන්න මේක දරා ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා ආමිෂ සුඛ නිර්ආමිෂ සුඛ දෙක අතර කවදාකවත් වමන වක්කාර මේ කලබල ගති කරගන්නේ. ඒක නිතර කරන්න කියනවා. කරගෙන කරගෙන ගියාට පස්සේ තේරෙනවා ඔය දෙකෙන් අපි මේ නිමිති ලිංග උද්දේශ ආකාර තියෙන පැත්ත ප්‍රකෘති වශයෙන් නිවස වශයෙන් අපි ඇත්ත තන වශයෙන් තේරුම් ගත්තට බුදුරජාණන්සේ කියන ඕක මාර පාක්ෂික දෙයක්. ඕක මාර දෙයියක්. උඹේ තැන තමයි ලිංග නිමිති උද්දේශ ආකාර නැති තැන. එතන ඉඳලා තමයි උඹ ආවේ. එතෙන් ගිය දවසේ ඒක උඹේ ගෙදර බව තේරුම් ගත්ත දවසේ නිවන. ඒක පෙන්ලා දෙන්න පුළුවන්. පෙන්ලා දුන්නට ඒක බාර ගන්නවා කියන එක බහුලීකත හරහා භාවිතය හරහා ආසේවනය හරහා සිද්ධ වෙනකොට ආසේවනය කරනකොටත් ඇසුරු කරනකොටත් හිඳාලි දානවා. ඇසුරු කරනකොටත් බයක් ඇති කරනවා. ඇසුරු කරනකොටත් අසරණ ගතියක් ඇති වෙනවා. ඒක නිසා බුදුහාමර කියනවා කට්ටි එකතු වෙලා කරපළයි කියලා. කට්ටි එකතු වෙලා කරනොත් බය නැහැ සමග්ගාණන් තපෝසුකෝ. එවනසන් තනිතනියව කරන්න ගියා නම් මොන જાති කරයිද විශ්වාස නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ක්‍රමේ වෙනස්. උන්වහන්සේලා මේක තනියම කරන්නේ. ඒ නිසාම උන්වහන්සේලා තව කෙනෙකුට විස්තර කරන්න බෑ මේක. දැන් මේ විස්තර කරනකොටත් තේරෙනවා කොච්චර ගැඹුරකට ගියාට පස්සේද අපිට මේ වගේ බලාන ඉන්න දේ බලාන ඉන්න ඉන්න ඉන්න කිසිවක් නොවන තැනටපත් වෙනවා. යමක් යමක් නොවන තැනටපත් වෙනවා. ඒක ස්පර්ශ කරගන්න බැරි තැන මැදනෝ ඉන්ද්‍රජාලයක් නැහැ. මායාවක් නැහැ. මොකක්වත් නැහැ. ප්‍රകൃතියමයි. ඉතින් මේ දෙකේ විද්‍යාව තියෙන්නේ කොතනද කියලා මන්නේ විද්‍යාව තියෙන්නේ මේ ලිංග නිමිති ආකාර උද්දේශ කියන ශාස්ත්‍රය. ඊට පස්සේ විද්‍යාව එක තහවුරු කරලා දෙනවා. බැරි වෙලාවත් එක වෙනස් වෙන්න ගියොත් විරුද්ධව සටන් කරනවා. ඒ නිසා විද්‍යාව වග බලා ගන්නවා මිනිහට ස්පර්ශයෙන් යට යන්න දෙන්නෙත් නැහැ නිවනත් අගින්න දෙන්නෙත් නැහැ. බුදුජානකසේ මේ විද්‍යාවමයි. ඕකම තමයි තේරුම් කරලා දෙන්නේ ඔබ වස්තුවක් දකින්නයි කියලා වස්තුව නෙවෙයි දකින්නේ වස්තුවේ ලිංගයක්. වස්තුවේ ආකාරයක්, වස්තුවේ නිමිත්තක්, වස්තුවේ ಉದ್ದೇಶයක් විතරයි. වස්තුවක් කියලා දෙයක් ලෝකේ නැහැ. ඔකෝයි අම්මා තාත්තා කියලා දුන්න නම. එහෙම නැතුව මේකේ තියෙන හුදු ශක්ති විශේෂයක් පමණයි. ඔබ මේ ශක්ති ටික ඒ බාටපත් උනාට පස්සේ ඒක නමක් දෙනවා. ඒක වෙනස් උනාට පස්සේ ඔබ සටන් කරනවා. කිරි කියපේකට දීකිරි උනාට පස්සේ ඔබත් පටලවෙනවා, දීකිරි වලටත් පටලවෙනවා. නමුත් කවදාත් කිරි තියෙන්නේ නැහැ. ඒක දී කිරි බවටපත් වෙනවා, වෙඬුරු බවටපත් වෙනවා, සප්පි මණ්ඩ බවටපත් වෙනවා. මේ පරිණාමයක් තියෙන්නේ. එක එකනට එක එක නම් දීගෙන මේ පටලැවිල්ල නිසා අපිට එක දෙයක් අන්දයක් බවට විපරිණාමයක් බවට වෙනසක් බවටපත් වෙන විශාල තර්ජනයක් වෙනවා. අපේ අර ගත්ත නිත්‍ය සංඥාව හෙල්ලුම් කරනවා අනිත්‍යතාවයේ හේවණල්ල එනකොට. ඒක නිසා ඒ සර්වචනංශේ ලෝකේ පහළ වෙලා මේ සබ්බේ සංඛාරා අනිච්ච. මේ ලෝකයේ අතීතා දේවල් අනිත්‍යයි කියනකොට දිව්‍ය ලෝකවල ඉස්ස ඉස්සෙල්ලා පහළ වෙච්ච දෙවිවරු දීර්ඝායස්කයි. ඒගොල්ලන් පස්සේ ආපු දෙවිවරු කලින් මැරලා යනවලු. ඒ නිසා කලින්ම ආපු දෙවිවරු හිතනවලු අපි සදාකාලිකයි කියලා. එහෙම ඉන්න කටියට මේ බුදුහාමුදුරෝ දේශනා කරනකොට සබ්බේ සංඛාර අනිච්චා කියලා පුදුමාකාර සහලවන්න පටන් ගන්නවලු බුදුන් ලෝකේ පහළ වෙලාලු. සියල්ල අනිත්‍යයිලු. එතකම් පිළිගන්නේ ඒක හරියට සරුවචනanse කියනවා සද්දන්ත කුලයේ ඇතෙක් රජුරුවන්ගේ රාජකීය හස්තියාවටපත් වෙලා හස්තාගාලේ ගාරේ ප්‍රධාන තැන අරගෙන විශාල සැප සම්පත් ලබාගෙන ඒ ඇත්තලේ ඉන්නකොට අසල කැලේ ඉන සිංහයෙක් දවස් හතක් කල්ගුහාවේ ඉඳලා එළියට ඇවිල්ලා ඈනුමක් කරලා අතපය දිගෑරලා තුන් සැරයක් සිංහනාද කරනවලු සිංහනාද කරනකොට වතුරේ ඉන සතු වතුරට පයින්නවා ගුල්ලොල ඉන සතු ගුල්ලට රිංගනවලු කුරුල්ලෝ හසට පියාවනවලු මොකද දන්නව සිංහාට ඊගාට අහුවෙච්ච එක කනවා ඇත් කාලේ ඉන්න මංගලහති රාජයාට කකුල් දෙක ඇත්තලා ඒ වෙලාවේ කාපු කොළබොක් එළියට යනවා ඇද්දලා කඩාගෙන දුවනවලු එතකන් එයා ඉන්නේ රත්තුරුන්ගේ මංගල හස්තිය විදිහටමතර සිංහ නාදය ඇහෙනකොට මේ කාපු කොළබොක් එළියට යනවලු කකුල් දෙක ඈත් කරන බස බස ගාලා එළියට යනවලු. ඒ වගේ තමයි නිත්‍ය සංඥාවේ ඉන්න කෙනාට ආස්වාද ප්‍රසවාසයෙන් නැති වෙනවා දකින්නකොට සහලවනවා. බය හිතෙනවා. වැරදිලාද කියලා හිතනවා. හොඳට ඕම පේනවා මේ නිත්‍ය වශයෙන් මේ පණ රැකිලා තිබුණ ප්‍රාණයාමේ හුස්ම ටික ඕන් නැති වුණා. ඉතින් කාට බයක් එනවනේ? මෙන්න මේ බයට තමයි කෙලස් කියන්නේ. මේ බයට තමයි කෙලස් කියන්නේ. යම් දවසක යම් කිසි කෙනෙක් මේ ජීවත් වෙද්දී හොඳ බත්‍ර යවවන වයසේ කලු කෙස්තියෙද්දී ජීවිතේ ප්‍රථම යාමේදීම මේ ආසස් වසසේ ගෙවෙන හැටි බලලා මේ ගෙවුනට පස්සේ ඒක තමයි ප්‍රകൃතිය. ඊට කලින් තියෙන එක විකෘතියක්. ඒක මාර දෙයියක්. ඒක මාර රාජ්‍යයක්. උඹට බුද්ධ පාක්ෂික වෙන්න ඕන නම් අදහපන් මෙන්න මේ නැති තැන අදහපන් කිව්වොත් මේ මිනිස්සයා මැරෙන්නේ ඉස්සලා කී සැරයක් මැරිලා තියෙන්නේ. කීසරයක් අත්දකලා තියෙන්නේ. ආන්නේ විදිහට මේ මරණය අත්දකපු කෙනාට මරණ වේලාවේදී එච්චර මහා ලොකු දෙයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට කවදාකවත් මේ හුස්ම දිහා බලහන්ලා හුස්ම ගෙවෙනවා දැකම නැති මනුස්සයාට මැරෙන්න යන වේලාවේදී මහ විශාල අකටැබ්බයක් බාටපත් වෙනවා බුදුහම් මේ මල ලෙඩා මලය. ඉතින් මැරෙන්න ඉසල මැරෙනවා. බුදුජනනාංශේ දහස්වර මරනවා. දහස්වර මරලා මරලා මරණයයි ජීවිතය කියන දෙකේ සමානකම පෙන්වන හුස්මයි සියුම් හුස්මයි අතිසූක්ෂම හුස්මයි ඔක්කොම කිරි දී කිරි වෙඬරු වගේ අයිස් කැලක් වතුර ටිකක් ජල වාෂ්ප ටිකක් වගේ මේ මේ හරහා මේ පුරාවට මේකට අයිස් කියනවා මේකට වතුර කියනවා මේකට ජල වාෂ්ප කියනවා කියන නම් වනම් පැත්තක දාලා මේ ආපෝගතිය මේකේ තියෙන දිගටම දැක ගන්න පුළුවන් නම් ඒ වගේ මේ හුස්ම ගන්නකොට මේ වායෝ ධාතුවේ තියෙන විකාර ස්වરૂපේ පුම්බන හකුලන ගතිය දිගටම දැනගන්න පුළුවන් මගේ නෙවෙයි වායෝ ධාතුවේ හැටි මේක වරක ගොරෝසුට පේනවා ඒ ගොරෝසුව සියුම් අතිසූක්ෂම කියන අපි මේ රූප ධර්ම පිළිබඳව විස්තරය තමයි බුදුහාමුදුරුවෝ මේ ලිංග වශයෙන් ආකාර වශයෙන් නිමිති වශයෙන් උද්දේශ වශයෙන් පෙන්වන්නේ ඒ නිසා ඕනම දෙයක් තව දෙයකින් වෙන් කරගන්න ඒකේ ආකාර වෙන් කරලා ලියා ගන්න ඕනේ. ලිංග කියලා කියන්නේ මේ මේ ලකුණ වෙන් කරගන්න ඕනේ. එයාට දීලා තියෙන නිමිත්ත වෙන් කරන්න ඕනේ. 10 නම ලියා ගන්න ඕනේ. ඒ විදිහට හතර වෙන් කරගත්තේ නැත්නම් අපිට එකකින් එක වෙන් කරන්න බෑ. නමුත් හොඳටම මේකෙන් තේරෙනවා මේ ආකාර ලිංග නිමිති සහ ಉದ್ದೇಶ කියන එක કૃතිමව පටවන ලද්දා. සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන එකක්. එකම දෙයට සංස්කෘති දෙකක ආකාර දෙකකින් ගන්න පුළුවන් ලිංග දෙකකින් ගන්න පුළුවන් නිමිති දෙකකින් ගන්න පුළුවන් උද්දේශ දෙකකින් ගන්න පුළුවන් ඒ නිසා බබා කක්කන් කියලා කියනවා කෙසේ කිටි වලටයි කක්ක වලටයි දෙකටම මට කක්කන් කැල්ලක් ඕන නැහැ කිව්වහම ඌ අර කක්ක වලින් තමයි නිමිත් අරන් තියෙන්නේ ඒ වගේම නේ පොඩි කරපුවා දෙකටම කක්කන් කියනවා ලොකු උනාට පස්සේ කක්කන් කිව්වොත් එහෙම හරි කැතයි මේ සංස්කෘතිය හැදෙන්නේ ඊට පස්සේ අපි මේ සංස්කෘතිය ඉස්සරහට කරගෙන වස්තුවේ ප්‍රകൃතිය වස්තුවේ නයිසර්ගික ලක්ෂණ අසරණ කරපු නිසා වස්තුවේ නයිසර්ගික ලක්ෂණ මතු වෙනකොට අර හයියෙන් බදාගත්ත සංස්කෘතිය පාවා දෙන්න වෙන නිසා මලාහා සමාන දුකක් ඇති කරගන්න. යෝගාවචරය දන්නවනම් මේ සංස්කෘතිය කියලා කියන්නේ පිටින් ආපු ආලවට්ටමක් පිටින් දාගත්ත ඇඳුමක් ඕක උපත්යෙන් ආපු එකක් නෙවෙයි ඕක උඹ කියලා දෙමළම්ම කෙනෙකුට ජාතක වුණා තාත්තා කෙනෙකුට වෙන දෙයක්. බටහිර ලෝක වෙන ජාතක වුණා නම් තව එකක්. ඉතින් ඕකට රණ්ඩු කරනවට වැඩිය ප්‍රകൃතියට යන්න නම් ලිංග, නිමිති, ආකාර, ಉದ್ದೇಶ කියන මේ පිට සිවිය පිට ආලවට්ටම මේක කියනවා අංග සංස්කරණය කියලා. අංග සංස්කරණය කරනවා කියන්නේ මිනිසියෙකුට නාටකමකට රජෙක් විදිහට අඳින්න ඕන නම් එයාට වේශ රූප ගන්නවනේ, වේශ ගන්නවනේ. සෙබලෙක් කරන්න ඕන නම් රටවැසියෙක් කරනවා වේශ ගන්නනවානේ. ඒ වේශ ගන්නන එක කියන්නේ අංග සංස්කරණය කියලා. ඒ වගේ හැම ලෝකේ තියෙන ශක්තියක්ම අපි අංග සංස්කරණය කරලා තිනවා ලිංග අනුව, නිමිති අනුව, ආකාර අනුව, උද්දේශ අනුව. ආන්නේ ටික අයින් කරුවට පස්සේ ප්‍රകൃතිය කොච්චර අපිට ආධුනිකද ආගන්තුකද කියනවනම් ප්‍රകൃතිය දකින්නකොට සහලවනවා. ඒ තරම් විකෘතිය ප්‍රകൃතියක් කරගෙන ජීවත් වෙන ලෝකේ නමුත් මරණයේදී ඔය ලිංග නිමිති ආකාර උද්දේශ සේරම ගලවලා යනවා. ගලලා ගියාට පස්සේ අපිට එල්ල වෙන්නේ ඒ ප්‍රകൃතිය නිසා බුදුජානනාංශේ මතක් කරන්නේ ජීවත් වෙන තාක්කල් මරණය අමතක නොකරන මනුස්සයාට මරණය ඉච්ච ලොකු ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන තාක්කල් මරණය අමතක කරලා ඉන්න මනුස්සයාට මරණය අභාග්‍ය සම්පන්න මරණයක් වෙනවා. ඒ නිසා ආසල් ප්‍රසවාසයේ ක්ෂණික මරණය විනාඩි දෙක තුනක් ඇතුළත විනාඩි 35ක් 40ක් ඇතුළත ආශ්වාස ප්‍රශ්වාසයේ තිබිලා නොතනිය යන තැන. ඒකේ ස්පර්ශ කරන්න පුළුවන් තැන ඉඳලා දේ තියෙනවා ස්පර්ශ කරන්න බැරි තැනට යනකන් සතිය පවත්වනවා කියනකොට තමයි සතිය සුපතිට්ඨිත වෙන්නේ, අඛණ්ඩ වෙන්නේ, වේපුල්ල භාවයටපත් වෙන්නේ මේ හරියදී. ඉතින් භාවනා කරන යනකොට අපිට වෙන්නේ යම් බමනකට නැති වෙනකොට බය වෙලා තක්කුමුක් වෙලා කොනින්දට වෙන්නේ කො නැගිටලා යනවා. හොඳට කමඨාන සුද්ධ වුණොත් අන්තිම සියුම් වෙනකන් ආනාපානයේ ලිංග නැති වුණාට නිමිති නැති වුණාට ආකාර නැති වුණාට ಉದ್ದೇಶ නැති වුණාට කියන්නේ නම් කරගන්න ආස්වාදපසකල මෙනෙහි නොකරට මේ ආනාපානයම කිරි දී කිරි බාට දී කිරි වෙනරු බාටපත් වීමක් තමයි තියෙන්නේ තාම පණ තියෙනවා නමුත් ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැත්තන්ට ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැත්නකට යනවා. මේක බය වෙන තැනක් නෙමෙයි මේක සාහුල කුමාරයා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඇඟිල්ලෙන් අල්ලගෙන මහාන උඹේ හේව නැල්ලත් මට සැපයි කිව්වා වගේ බුදුන් ළඟට යනවා. ධර්මයේ ළඟට යෑමක් සංඝයා බවටපත් වීමක් සීලයේ උත්කෘෂ්ඨ අවස්ථාවක්. නමුත් එතෙන්ද යන්න අපි කී වාරයක් කොහොදකෝ හොදෝද මඩේ දානද කියලා බැලුවොත් ඒක කාගේවත් දෝෂයක් නෙවෙයි. ඒක කාගේවත් මේ දුර්ලභමකුත් නෙවෙයි. කවදා හෝ කළ යුත්තක් භාවනා කියන්න පුළුවන්. නමුත් කාටවත් පටවන්නත් බෑ. ඒ නිසා අපි භාවනාදී අපි කොච්චර දියුණුද කියලා කියන්නේ යමක් දිහා බොහෝ වෙලා බලන ඉඳලා ඒ දෙහි විපරිණාමය දැකලා ලොමු දැහ ගන්න නැතුව, දාඩිය දාන්න නැතුව, හීන දාඩිය දාන්න නැතුව, බය වෙන්නේ නැතුව ශ්‍රද්ධාවෙන්, වීරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් කෙරෙන් බද්දත් කොබෙයියා කෙරෙන් බද්දත් කොබෙයියා කෙලෙන් බද්දත් කෙරෙන් බද්දත් කොබෙයියා වල කොබෙයියා කියලා ඒක දිහා බලන්න පුළුවන් නම් අන්න භාවනාකාරය. මේකට මම කියනවා භාවනාකාරය මේ විපස්සනා මම කතා කරන්නේ. සමතේදී කරන්නේ ඔය ලිංග නිමිති උද්දේශාකාර තහවුරු කරන එකයි. ඒක මතක වෙච්ච එක හොඳයි දේශනා ඉවර කරන ඉස්සලා කියූප එක. නමුත් කිවිච්ච එක විපස්සනාවේදී ලිංග නිමිති උද්දේශාකාර හොත්තට තහවුරු කරලා ගෙවෙනකම බලන්න. නිසා එතනදී මේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යෑම ගැන කතා කරනකොට සමතය විපස්සනා හුරස් වෙනවා. සමතයදී කරන්නේ ඔය එහෙම තහවුරු කරන එක පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය කියලා පැකට් හතලා දාලා ලේබල් කරලා සුපර් මාකට් එකට යනවා විකුණන්න. මේකෙදි මොකද කරන්නේ? ඔක්කොම ඉවර කරලම දානවා. ඒ නිසා මේ දෙකේදී සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා තියුණු භාවනාවත් සර්වඥාන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ තියෙන භාවනාවෙත් ලොකු වෙනසක් තියෙනවා. ඒක විශේෂයෙන්ම විග්‍රහ වෙන්නේ මේ මහා නිදාන සූත්‍රයේදී. ඒක ඇත්තටම මේ මේ මේ හඳුන්වා දෙන අවස්ථාවේදී සර්වඥාන්සේ සඳහන් කරන්නේ ආනන්ද වේදනාවටත් අදාළ හේතුප්‍රත්‍යක් ඇත්තේද යමෙක් විමසන ලද්දේ නම් ඔව් කියපන්. වේදනාව යම් හේතු ප්‍රත්‍යදී මතුනාද කියලා අහුවොත් ස්පර්ශය කියලා කියපුවා. ඒ ස්පර්ශය කියලා කියන්නේ පැකට් කරපු එකක් නෙවෙයි ඒ ඒ වෙලාවේ පහළ වෙන එකක්. ඒ ඒ වෙලාවේ පහළ වෙන නිසා ඒක භංගුරයි. ඒ භංගුරදී ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට යනකම් බලන්න පුළුවන් නම් ස්පර්ශ නිසා වේදනාව පහළ වෙන්නේ නැහැ. මොකද ස්පර්ශ නැහැ. වේදනාව නිසා තණ්හා පහළ වෙන්නේ නැහැ. මොකද තණ්හ වේදනාවක් නැහැ. තණ්හා නිසා උපාදාන පහළ වෙනවා. මෙතන උපාදාන තණ්හා නැහැ. අන්නේ විදිහට සම්පූර්ණ පද්ධතිය මේ ස්පර්ශ ස්පර්ශය කියන පුරුකෙන්මත් ගිවන් කරන්න පුළුවන්. නමුත් මම හිතනවා භාවනාවේදී අපි ගොඩක් වෙලාවට එක්ක තණ්හා මට්ටමේ එක්ක අවිජ්ජා මට්ටමේ තමයි කඩන්නේ. නමුත් මේක උඟාක් උදා වෙනවා. චින්තා මේ වශයෙන් මේ ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන ධර්මයේ තියෙන තාර්කිකත්වය. පසුවිමක් සහිතව හේතුවක් සහිතව ඉදප්පච්චත්තාව සහිතව කියනවා කියන එක තේරුම් ගන්න. ඒ නිසා පස්සපච්චා වේදනා කියන එක අල්ලන්න අමාරුයි. මම දන්නේ තේරෙනවද කියලා. ඒ නිසා මම අද පැයකින් විතර බණ නතර කරනවා නැත්නම් පැය දෙක තුනක් කිව්වා නම් එහෙම තේරෙන්නේ ඉඩ තියෙනවා පස්සපච්චා තේරෙන වේදනා කියන එක. ඉතින් මම එහෙම නොවීම පිණිස අද ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. මේ පස්සේ ස්පර්ශ නොකරන තැනට අපි මෙතෙක් දැනගත්ත දැනුම සම්භාරය යොදවලා අද්දකින් සම්භාරය යොදවලා මැරෙන්න ඉස්සර වෙලා පිම්බීම හැකිලින් වේවා ආනාපාන වේවා සක්මන වේවා එහෙම නැත්නම් ආහන දකින මොන දෙයක් හෝ වේවා ඒ දිහා බොහෝ වේලා භාවිත වීමෙන් ආශේවනය කිරීමෙන් භාවිත වීමෙන් බෞලීගත කිරීමෙන් ස්පර්ශෝ ස්පර්ශන කරන තැන අධ්‍යක් ගත්තොත් මේ ධර්මයේ තියෙන අකාලික ගුණය ණයයානික ගුණය ඕනම කෙනෙකුට ඕන තැනකදී අත්දකින්න පුළුවන් එනිසා එවැනි තියක් වෙන ලෝකේ කාටවත් බැරි වුණාට මට කරගන්න පුළුවන් වේවා කියන අදිෂ්ඨානයේ සියලු දිනාටම ඇති වේවා කියන අදිෂ්ඨානයේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා